සම්මා සාදු සාදු නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසා රාජ්‍ය විසර දස්ස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 නමෝ තස්ස භගවතු අරහතු සම්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්‍රමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස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 කරගනිමින් තම තමන්ද සද්ධර්ම ඥානයේද දියුණු කරගනිමින් මේ සසර කතරින් එතර යන්න භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ දානය කිරීමත් ශ්‍රවණය කිරීමත් කියන මහානුභාව සම්පන්න කුසලය අත්පත් කරගන්න සූදානම් වෙන මොහොත මේ පින්කමෙන් ලැබෙන අනන්ත අප්‍රමාණ ආනිසංස පිළිබඳව දැනගෙන මේ වාගේ මහ පින්කම් අපි ජීවිතේ සිදු කරගත යුතුයි කියන උදාර අදිෂ්ඨානයෙන් යුක්තවයි මේ පින්කම සිදු කරන්න මේ පිරිස කටයුතු සංවිධානය කරගත්තේ එයින් රැස් වෙන උදාාරතර වූ පුණ්‍ය සම්භාර ධර්මයන් සංසාර විමුක්තිය උදෙසා පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව අංගුත්තර නිකායේ සීහ සූත්‍රයෙන් දේශනාව සිදු කරන්න කල්පනා කළේ. මේ සීහ සූත්‍රය ආරම්භ කරගෙන එක දේශනාවක් අපි මුලින් දේශනා කරන්නට යෙදුනා. මේ සූත්‍රයෙන් කෙරෙන දෙවෙනි ධර්ම දේශනාවයි අපි මේ සිදු කරන්න සූදානම් වෙන්නේ. පින්නතිනි මේ සීහ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේව කේසර සිංහ රාජයෙකුට උපමා කරලයි තියෙන්නේ. මේ කේසර සිංහ රාජයා ජීවත් වෙන ගුහාව පිළිබඳව සිහිපත් කළා මුල් දේශනාවේදී රත්තරන් ගුහාවක, මණික් ගුහාවක, පලිඟු ගුහාවක, එහෙම නැත්නම් මනෝශීල ගුහාවක තමයි මෙයා ජීවත් වෙන්නේ. සිංහයා ගුහාවේ වසන කාලයේ සමානයි දෙස්සන්තර ආත්ම භාවයෙන් අපවත් වෙලා තුසිත භවනයේ අවුරුදු 57 කෝටි 60 ලක්ෂයක් උන්වහන්සේ වැඩ සිටිය කාලය. අපි ඒ කාලය සාකච්ඡා කරන්න යෙදුණා. සිංහයා ගුහාවෙන් නික්මෙන කාලය සමානයි. නැත්තම් නික්මෙන්නේ මොන වාගේ අරමුණක් වෙනුවෙන්ද කියලා සාකච්ඡා කළා. එන්නම් අපි මේ වෙලාවේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ සිංහයා ගුහාවෙන් නික්මෙන්නේ කුමන කාරණාවක් සඳහාද? එhmeනම් බෝසතාණන් වහන්සේ සිංහයා ගුහාවෙන් නික්මීමට සමානයි භාග්‍යතුන් වහන්සේට කොතෙන්ට ඒක ගලපන්න පුළුවන්ද කියන කාරණාව ගාව. සඳහන් කළා මේ සිංහයා ගුහාවෙන් නික්මෙන්නේ කාරණා හතරක් වෙනුවෙන්. බඩගිනි ආපුවාම ගුහාවෙන් එළියට එනවා. ගුහාවට අඳුර වැටෙනකොට ගුහාවෙන් එළියට එනවා. ශරීර කෘත්‍ය කරන්න වෙච්චහම ගුහාවෙන් එළියට එනවා. සිංහ දේනුවක් හොයාගෙන යන්න වෙච්චහම ගුහාවෙන් එළියට එනවා. මේ කාරණා හතර සඳහායි සිංහ රජු ගුහාවෙන් එළියට එන්නේ. එනම් භාග්‍යතුන් වහන්සේ ගුහාවෙන් නික්මෙන කාලය සමානයි. වසර 29ක් ගිහි ජීවිතය ගෙවලා මනුස්ස ලෝකේ ඉපදිලා අවුරුදු 29ක් ගිහි ජීවිතය ගෙවුවා. එහෙනම් මේ 29 වසරක් ගිහි ජීවිතය ගෙවන කාලයත් සිංහ රජු ගුහාවේ වසන කාලයටම තමයි අයිති වෙන්නේ. තුසිත භවණින් චුත වෙලා ගිහි ගෙදර ජීවත් වෙච්ච කාලයම අයිති වෙන්නේ සිංහ රජු ගුහාවේ වැඩ සිටිය කාලයට ගුහාවේ සිටි කාලයටයි. දැන් කතා කරන්නේ ගුහාවෙන් නික්මීම. එහෙනම් අවුරුදු 29ක් කල මේ ගිහි ගෙදර උන්වහන්සේ ජීවත් වුණා. බෝසතාණන් වහන්සේ. මේ 29 කාල පරාසය තුල සුද්ධෝදන මහරජතුමා තමන්ගේ පුතණුවන් ගිහි ගෙදර රඳවා ගැනීම සඳහාම විවිධ උපක්‍රම පාවිච්චි කළා. අප්‍රමාණ සැප සම්පත් සිද්ධාර්ථ කුමාරයා වෙනුවෙන් ලබලා දුන්නා. නමුත් ඒ කිසිම ප්‍රයත්නයක ප්‍රතිඵලයක් අන්තිමට රජුරවන්ට දකින්න ලැබුණේ දකින්න ලැබුණේ නැහැ. 29 වසරක් නිමා වෙමින් පවතින ගත වෙනකොට නැත්තම් 28 වසරක් ගෙවිලා ඉවරයි. දැන් 29 වෙනි වර්ෂයයි ගෙවෙන්නේ. මේ කාලේ දෙවියන් විසින් කල්පනා කළා බෝසතාණන් වහන්සේ දැන් ගිහිගෙයින් නික්මෙන්න කාලයයි. පෙර නිමිති හතරක් දැකලා තමයි ගිහිගෙයින් නික්මෙන්න කියලා මුල් කාලේ නිමිත්ත පාඨකයන් විසින් කරුණු සඳහන් කරලා තිබුණා. සතර පෙර නිමිති දැකලා තමයි ගිහි ගෙදරින් පිට වෙන්නේ කියලා. ඉතින් දෙවියන් කල්පනා කළා මේ අප්‍රමාණ සපාතර උන්වහන්සේ හිර කරලා තියාගත්තොත් උන්වහන්සේ ආපු කාරණාව සිද්ධ වෙන්නේ නැහැ. දැන් සුදුසු කාලයයි. ඒ නිසා උයනට යන්න පිටත් වෙන වෙලාවේ ඒ තාමත් 28 වෙනි අවුරුද්දේ උයනට යන්න පිටත් වෙන එක දවසක දෙවිවරු තමයි ලෙඩෙකුගේ වෙස් ගත්තේ දෙවි කෙනෙක් තමයි ලෙඩෙකුගේ වෙස් අරගෙන ඉස්සරහට ආවේ මේ ජීවිතේ පළවෙනි වතාවට ලෙඩෙක් දකින දවස. මොකද සුද්ධෝදන රජු රාජ්‍යයේ හිටපු සියලුම ලෙඩ වෙන අය අතුල් නගරෙන් පිට කරලා ඉන්නේ. සිද්ධාර්ථ කුමාරයාට දකින්නේ නැහැ එහෙම කෙනෙක්. නමුත් එදා දකින්න දැක්කා. චන්න අමාත්‍යයාගෙන් අහනවා චන්න අර කවුද? මේ කවදාවත් දැකලා නැති කෙනෙක්. ඒ වෙලාවේ චන්න තමයි පැහැදිලි කරලා දෙන්නේ කවුද කියලා. එහෙනම් මමත් ලෙඩ වෙනවද චන්න? ඔබ වහන්සේ දවසක ඔය වගේම ලෙඩ වෙනවා. එතකොට මම මේ ගෙවන ජීවිතේ මොකද්ද? පුදුම කලකිරීමක් ඇති වුණා. කලකිරීමක් ඇති වෙලා මාලිගාවට ගියා. එදා උයනට ගියේ නෑ. මාලිගාවට ගිහිල්ලා මේ කලකිරීම මතම කටයුතු කරන්න හේතුණා. එතකොට සුද්ධෝදන රජුරෝ දන්නවා අද උයනට යන්න ගිහිල්ලා ඇයි මගදී ආපහු ආවේ? එහෙනම් ලෙඩෙක් දැක්කා. මෙන්න රජුරවන්ට මතක් වෙන්න ඇති පෙර නිමිති හතරක් දැකලා තමයි පිට වෙනවා කියලා කිව්වේ. එහෙනම් මොනතරම් රැක්කත් පළවෙනි නිමිත්ත දැකලා. රජු වෙනදට වඩා ආරක්ෂක විධිවිධාන පවා තර කෙරුවා. අනික් නිමිති නම් පේන්න තියෙන්න එපා කියලා. 4 මාසයක් ආය උයනට ගියේ නෑ. 4 මාසයක් ඇවෑමෙන් තමයි ආය උයනට යන්න පිටත් වෙන්නේ. එදා උයනට යන්න මගට යනකොට මහල්ලෙක් දැක්කා. කෙස් පැහිලා, රැවුල් පැහිලා, ඇඟ රැලි වැටිලා, කුදු වෙලා, හැරමිටියක් අරගෙන බොහෝම අපහසුවෙන් මාර්ගය යන මහල්ලෙක්. චන්නගෙන් ඇහුවා චන්න මේ කවුද කියලා. චන්න කරුණු පැහැදිලි කළා ඒ මහල්ලෙක්. මමත් මහලු වෙනවද චන්න? ඔබ වහන්සේත් ඒකාන්තයෙන්ම දවසක මහල්ලෙක් බවට පත් වෙනවා. එදත් තවත් කලකිරුණා. එදත් උයනට ගියේ නෑ. එදත් ආපහු ගියා. එතකොට රජුරවන්ට ආරංචි වෙන දෙවනි නිමිත්තක් දැක්කා. හාර මාසයකට පස්සේ ආයෙත් මාලිගාවට වෙලා මේ කලකිරීම පදනම් කරගෙන හාර මාසයක්ම උයනට නොයා ඉඳලා නැවත උයනට යන්න පිටත් වුණා ආහාර මාසයක් ඇවෑමෙන්. දැන් මාස 8කින් උයනට ගිහිල්ලා නැහැ. එදා යනකොට දෙවිවරු විසින්ම මේ මලමිනියක් හරිය තියාගෙන යනවා වෙස්මාරු කරගෙන. එදා මලමිනිය දැක්කා. ඒ කාරණාව ඇහුවා. ස්වාමීනි මැරිච්ච මිනිහෙක් සොහනට විසිකන්න ගෙනියනවා. චන්න මාත් මැරෙනවද? ඔබ වහන්සේත් මැරෙනවා මමත් මැරෙනවා. මරණය ගැන චන්නගෙන් කරුණු අහගෙන එහෙම මැරෙන්න නම් මොකද්ද මේ සැප විඳ විඳා ගෙවන ජීවිතේ? මොකද්ද මේ ගත වෙන කාලය? එදත් ආපහු ගියා. 4 මාසයක් වෙනට ගියේ නෑ. ඒ කියන්නේ දැන් අවුරුද්දක් වෙනට ගිහිල්ලා නැහැ. එහෙනම් මේ නිමිති දකින්න ඇත්තේ 28 වෙනි අවුරුද්ද පුරාවට. 4 මාසිකින් පස්සේ තමයි ආයසරයක් උන්වහන්සේ උයනට යන්න පිටත් වෙන්නේ. එදා උන්වහන්සේට දකින්න ලැබෙන පැවිද්දෙක්. මේ පැවිදි වෙස් ගත්තෙත් දෙවිවරුමයි. චන්නගෙන් ඇහුවා සඳහන් කරන පැවිද්දෙක් ගැන විස්තර කරලා දෙන්න චන්න දන්නේ නැහැ. ඡන්ද දන්නේ නැති වුණාට දෙවියන් විසින් ඡන්දගේ මනසට පැවිද්දා පිළිබඳව අරමුණු කරවලා තිබුණා. ඒ නිසා පැවිද්දා කියන්නේ කවුද? පැවිද්දේ තියෙන වටිනාකම මොකද්ද? පැවිද්ද මොනතරම් ශ්‍රේෂ්ඨද? මේ කරුණු සේරම ඡන්න බෝසතාණන් වහන්සේට විස්තර කළා. එනම් නිමිති තුනක් දැකලා අපමණ කලකිරලා හිටපු උන්වහන්සේට මේ පැවිදි රුවත් එක්ක පැවිද්දා පිළිබඳව දැනගත්ත කරුණුත් එක්ක ඇති වුණේ මහ පුදුම සැනසීමක්. එදා උන්වහන්සේ කෙලින්ම උයනට ගියා. එදා උයනට ගිහිල්ලා උයනේ කටයුතු කරලා විනෝද වෙලා නාගන්න වෙලාවට උයනට බැහැලා උයනේ තිබිච්ච මංගල සම්මත පොකුණට බැහැලා උන්වහන්සේ පැන්සැනසුණා. පැන් සැනසීලා ඉවර වෙනකොට මංගල සම්මත කපුවෙක් හැමදාම උන්වහන්සේට අඳුන් අන්දන් දෙනවා. හැමදාම අඳුන් අන්දන කෙනෙක් ඉන්නවා යුව රජුරවන්ට දැන් මේ යුව රජුරෝනේ. එදත් නාර ගොඩ වෙනකොටම ඒ කපු මහත්තයා අඳුන් අන්දන් ආවා. සුපුරුදු පරිදි එයා අඳුන් අන්දන්න පටන් ගත්තා. හැබැයි එයාගේ අතපය බෝසතාණන් වහන්සේගේ ශාරීරියේ ස්පර්ශ වෙනකොට දැනගත්තා වෙනද ඇඳුම් අඳින කෙනාන නෙමෙයි අද ඇවිල්ලා ඉන්නේ කියලා. ඒ ශරීර අංගපස්ංගවල ඒ අතපය ගෑවෙනකොට දැනෙන වෙනස තුළ ලොකු වෙනසක් තිබුණා. නමුත් උන්වහන්සේ ඒක ඇහුවේ නෑ. කවුද මොකද කියන කාරණාවල් ඇහුවේ ඇහුවේ නෑ. සඳහන් කරනවා ධර්මයේ විතරක් එදා ඇඳුම් අඳන් ආවේ වෙනද ඇඳුම් අඳන් කපු මහත්තයා නොවන බව. සක්‍ර දේවේන්ද්‍රයන්ගේ ආරාධනාවෙන් විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා තමයි කපු මහත්තයාගේ වෙස් අරගෙන ඇඳුම් අඳවන්න ඇවිල්ලා තියෙන්නේ. හේතුව තමයි මහබෝසතාණන් වහන්සේ ගිහිවත් අඳින අන්තිම දවස අදයි. ඒ නිසා අද රජෙක් හැටියට සැරසුවට වඩා දෙවි රජෙක් හැටියට තමයි සරසලා තියෙන්නේ. සිද්ධාර්ථ කුමාරයා කොයිතරම් ලස්සනයිද කියලා වචන වලින් විස්තර කරන්න බෑ. අද ඊටත් වඩා ලස්සනයි. ඉතින් මේ ඇඳුම් ඇඳගෙන උයනින් නික්මිලා උන්වහන්සේ මාලිගාවට පිටත් වුණා. මාලිගාවට පිටත් වෙලා අතුල් නුවර අතුල් නුවරට ප්‍රවිෂ්ඨ වෙලා මාලිගාව ආසන්නයට එනකොට කිසා ගෞතමී උන්වහන්සේගේ ලස්සන දැකලා නිබ්බුත පද කීවා. මේ නිබ්බුත පද අහලා සතුටටපත් වෙලා ලක්ෂ ගාණක් වටින මුතුහර ඇයට තෑගි කරලා තමන්ගේ යහනි ගිහිල්ලා සැතපුණා. වෙනද වගේම නාටිකාංගනාවන් උන්වහන්සේ සනසන්න, ගයන්න, වයන්න, නටන්න එදත් සිරියහන් ගබඩාවට ඇතුල් වුණාට වෙනදා වගේ ඒ පිළිබඳව ලොකු ඇල්මක් නම් තිබුණේ තිබුණේ නැහැ. ඉතින් නාටිකාංගනාවුන් කල්පනා කළා නැටුම් බලන්න කෙනෙක් නැත්තම්, ගායන ගැයුම් අහන්න කෙනෙක් නැත්තම්, වයන වැයුම් අහලා සතුටු වෙන්න කෙනෙක් නැත්තම් කවුරු වෙනුවෙන් ගයන්නද, කවුරු වෙනුවෙන් රඟන්නද, කවුරු වෙනුවෙන් වයන්නද? ඒගොල්ලොත් ඒ ඒ තැන්වලම වැටිලා නිදාගත්තා. වෙනදා නම් ඒගොල්ලෝ තම තමන්ගේ කුටි වලට ගිහිල්ලා තමයි නිදියන්නේ. හැමදාම මේ ශිල්ප දැක්කුවානේ. කවදාවත් මේ කුටිය සතුපුන්නේ නැහනේ කවුරුවත්. නමුත් එදා සියලු දෙනා මෙතන සඳහන් කරනවා දෙවිවරු විසින් මේ සියලුම දෙනාට නිදි කෙරෙව්ව එතන කියලා. සියලු දෙනාට නිින්ද යන්න ඇරලා බෝසතාණන් වහන්සේට අවදි කළා. මධ්‍යම රාත්‍රියේ අවදි වෙලා බලහම මෙතෙක් වෙලා දිව්‍යාංගනාවන් වාගේ දැකපු අය. නමුත් දැන් හරියට නිකන් අමුසහනක තැන් තැන් වල විසිරීලා ගියපු මල කඳක් වගේ. සමහර අයගේ අතපය හතර පැත්තට විසි වෙලා ඉදිවෙච්ච මල කඳන් වාගේ පේන්නේ. සමහර අය කතා කරනවා. සමහර අය hina වෙනවා. සමහර අයගේ කට දෙපැත්තෙම වැක්කිරෙනවා. සමහර අය හීනෙන් කනවා. සමහර අයගේ වස්ත්‍ර ගැලවිලා ගිහිල්ලා. මේ දර්ශනය දැකලා උන්වහන්සේ අප්‍රමාණ අප්‍රමාණ කලකිරීමකටපත් වෙලා නැගිටලා චන්නාමාත්‍යයට කතා කරනවා. චන්නත් ළඟමයි ඉන්නේ ශ්‍රී හනගාව. දොර පඩියේ හිස තියාගෙන නිදාගෙන හිටියා කියලායි සඳහන් වෙන්නේ. උපස්ථායකයන්නේ චන්නට කතා කරලා කියනවා මට දැන් මට දැම්මම මේ මාලිගාවෙන් පිට වෙන්න ඕනේ. ඒ සඳහා සුදුසු යානයක් පිළියෙල කරන්න. චන්න මේ අශ්වය ඇත්තු සරසන උපකරණ සහිත ඒ පෙට්ටියත් අරගෙන මංජුසාවත් අරගෙන අශයෝ ඉන්න තැනට පිටත් වෙලා ගියා. සඳහන් කරනවා එදා බොහෝම සූදානම් වෙලා ඉන්නවා කාන්තකශ්‍යයා. සුදුම සුදු පාට අශ්වේ. බෝසතාණන් වහන්සේ මාතෘ ගර්භයෙන් මනුස්ස ලෝකෙට ඉපදිච්ච දවසේම තමයි මේ අශ්වයාත් විලඹ ගිය කුසින් මෙලවෙලිය දකින්නේ. සඳහන් කරනවා ග්‍රීවය ගාව ඉඳලා බෙල්ල ගාව ඉඳලා රියන් 18ක් පිටිපස්සට දිගයි කියලා. අජානීය අශ්වයෙක්. වලාහක කුලයේ අශ්වයෙක්. තනි සුදුයි කියලා සඳහන් කරනවා. එයා සූදානම් වෙලා ඉන්නවා මේ ගමනට. එනිසා චන්න මෙයාව තමයි සරසන්නේ. සරසගෙන අරගෙන ඇවිල්ලා බෝසතාණන් වහන්සේට සඳහන් කළා ස්වාමීනි අපි සූදානම්. බෝසතාණන් වහන්සේ සියලු දොරවල් ඉබේ ඇරෙනවා. දොර ගාවට යනකොට දොර ඇරෙනවා. ඒ කියන්නේ දෙවියන් විසින් සියලුම දොරවල් ඇරමින් අරිමින් දෙනව පිට වෙන්න. උන්වහන්සේ යසෝදරා දේවීන් වහන්සේ ළඟට ගියා. ඇය සතපෙන සිරිහන් ළඟට ගිහිල්ලා ඒ දොරත් ඇරුණා. පුතා අතගාලා අල්ලලා වඩා ගන්න හිතුණත් දේවින් වහන්සේ පුතාගේ ශරීරයේ උඩින් අතක් තියාගෙන සැතපීලා නිසා ඒ අත ඉවත් කරලා පුතා අතට ගත්තනම් දොතට ගත්තනම් ඇයට අවදි වෙන්න පුළුවන්. එහෙම වුණොත් මේ ගමනට ලොකු බාධාවක්. අටකතා වෙතන පැහැදිලි කරනවා යසෝදරා දේවීන් වහන්සේ සැතපීලා හිටපු හැටි. සිරියහන වට කරලා අමුණක පමණ සමම්පිච්ච මල් අතුරලා තිබුණා කියලා සඳහන් කරනවා. අමුණක් පමණ ප්‍රදේශයේ වහන්න පුළුවන් තරම් සමම්පිච්ච මල් ප්‍රමාණයක් මේ සිරියහන වටේට අතුරලා තිබුණා. ඒ මැද තමයි මේ සිරියහන තියෙන්නේ. එහෙනම් මොන වාගේ සැපවත් ජීවිත ගත වෙන්න ඇද්ද කියන කාරණාව ඒ කරුණෙන් අපිට ආයේ පැහැදිලි වෙනවා. උන්වහන්සේ ඒ කුටියට ඇතුල් වෙන්නේ නැතුව එහෙම පිට වෙලා චන්න සූදානම් කරපු කාන්ත කාශ්‍යපයාගේ පිටේ නැගලා චන්නත් සමග මේ ගමන පිටත් වෙන්නයි තීරණය කළේ. ඒ ගමන පිටත් වෙන්න තීරණය කළත් සුද්ධෝදන රජුරෝ දන්නවා දැන් නිමිති හතරම දැකලායි තියෙන්නේ. සතර පෙර නිමිති දැක්කොත් තමයි යනවා කියලා නිමිත්ත පාඨකයෝ කියලා තිබුණේ. දැන් නිමිති හතරම දැක්කා. දැන් කොයි වෙලාවෙ පිට වෙයිද දන්නේ නැහැ. ඒ නිසා ගේට්ටුව ගාව විශාල වශයෙන් උගුරසෙබළු යොදලා ඉන්නේ මේ රාත්‍රියේ මේ ගේට්ටුව වේලාවේ ඇරෙන්න දෙන්නෙම දෙන්නෙම නැතුව. ඒ කාරණාව බෝසතාණන් වහන්සේත් දන්නවා. ඒ කාරණාව චන්නත් දන්නවා. ඒ නිසා බෝසතාණන් වහන්සේ තීරණය කරනවා චන්නත් අරගෙන අශ්වයත් අරගෙන වාසල් පවුරෙන් එහා පැත්තට පයින්නවා කියලා. චන්න කල්පනා කරන අශ්වයත් අරගෙන බෝසතාණන් වහන්සේත් අරගෙන මේරියන් 18කට වඩා උස පවුරෙන් එහාට පනිනවා කියලා. අශ්වයත් කල්පනා කරනවා මේ දෙන්නම පිට උඩ තියාගෙන තමන් පවුරෙන් පයින්නවා කියලා. ඒ තරම්ම මේ අය ශක්තිමත්. චන්න කියන්නේ 75 දෙනෙක්ගේ විතර ශක්තිය තියෙන කෙනෙක්. බෝසතාණන් වහන්සේගේ කායික ශක්තිය නම් පියවි කායික ශක්තිය මිනිස්සු කෝටි 10000ක ශක්තිය. ඒකට තමයි නාරායන සංඝත බලය කියලා සඳහන් කරන්නේ මේ අශ්වයත් ඊතරම්ම ඊතරම්ම ශක්තිමත් කෙනෙක්. නිර්භීත කෙනෙක්, වේගවත් කෙනෙක්. මොකද මහා කල්ප ලක්ෂයක් පෙරම්පුරලා ඉන්නේ බුදු වෙන බෝසතාණන් වහන්සේ නමක් බුද්ධත්වයේ සඳහා එක් කරගෙන යන අන්තිම දවසේ ඒ සඳහා පාරමිතා පුරපු කෙනෙක් කන්තක කියලා කියන්නේ දිව්‍ය ලෝකෙන් චිත වෙලා ඇවිල්ලා මනුෂ්‍ය ලෝකෙ ඉපදෙන කෙනෙක්. සඳහන් කරනවා ඒ තුන් දෙනාගේම බලාපොරොත්තු වලට ඉඩ තියන්නේ නැතුව කොයිතරම් පිරිසක් ගේට්ටුව අවහිර කරගෙන හිටියත් මේ ගේට්ටුව ළඟ ඉන්න දෙවිවරු උන්වහන්සේ ගේට්ටුව ළඟට එනකොටම ගේට්ටු කියන විවර කරලා දුන්නා කියලා. ඉතින් එතකොට කොහොම ලස්සන පාරක් හැදිලා තිබුණා. ගේට්ටුව අරිනවත් එක්කම හරි අපූර්ව පාරක් සුදු එළිය අතුරලා මල් පාවඩ එල්ලලා සුවඳ පැන් ඉහලා පුන් කලස් තියලා පහන් දැල්වලා තොරන් බැඳලා මල් වැල් කොඩි වැල් පාර දිගේ ඇදලා විශාල පිරිසක් උන්වහන්සේ එනකන් බලාපොරොත්තුෙන් ඉන්නවා කොයිතරම් පිරිසක්ද ලක්ෂ 60ක් විතර ප්‍රමාණයක් බෝසතාණන් වහන්සේ මාර්ගයට අවතීර්ණ වෙනවා සමග මිශ්‍ර වුණා කියලා සඳහන් කරනවා. ලක්ෂ ලක්ෂ දෙපැත්තෙනුත් තවත් ලක්ෂයක් පිටිපස්සෙනුත් උන්වහන්සේ ආරක්ෂා කරගෙන ඉන්න වෙලාවේ තමයි රාජ්‍යන් තුනක් පහු කරමින් අනෝමා නදී තෙර දක්වා උන්වහන්සේ ගමන් කරන්නේ. එහෙමනම් පින්නතුනේ දැන් මාලිගාවෙන් මාලිගාවෙන් පිට වුණා. මේ මේ මාලිගාවෙන් පිට වෙන කාලය සමානයි සිංහ රජු රන්ගුහාවෙන් නික්මීම කියලා සඳහන් කරනවා. සිංහ රජු රන්ගුහාවෙන් නික්මීම සමානයි බෝසතාණන් වහන්සේ තමන්ගේ මාලිගාවෙන් නික්මිලා බුද්ධත්වයේ සඳහා පිටත් යෑම. ඊළඟට පින්නතුනේ සඳහන් කරනවා සිංහ රජු ඇඟමැලි කඩන ක්‍රියාව. ඒ ක්‍රියාවට කුමක් කෙසේ සමාන කරනවද? හැබැයි බෝසතාණන් වහන්සේ අනුමා නදීතරයට නික්මිලා ගිහිල්ලා උන්වහන්සේ අනුමා ගන්තරේ එහා පැත්තටම ගියා. ගඟෙන් එහා පැත්තටම ගියා. ඒ ගඟෙන් එහා පැත්තට ගියපු වෙලාවේ අශ්වයාගේ පිටින් බැහැලා මංගල අසිපත අරගෙන තමන් වහන්සේගේ කෙස් වැටිය කෙස් වැටිය උන්වහන්සේ කඩුවෙන් කැපුවා. ඒ කියන්නේ ශ්‍රමණේකට මේ දිගු කෙස් ගැලපෙන්නේ නැති හින්දා. ඒක කරදරයක් වෙනවා. හොදන්න, පිහින්න, පීරන්න කපන්න රකින්න එහෙනම් සම්පූර්ණයෙන් ඒ කරදරයෙන් මිදෙන්න කෙස්සටි කපලම ඉවත් කළා. හැබැයි කෙස්සටි කපලා ඉවත් කරන උන්වහන්සේ අදිෂ්ඨාන කරනවා මේ කෙස්සටි අහසට විසි කරනවා මම මේ සම්මා සම්බුද්ධ රාජ්‍ය හොයාගෙනයි යන්නේ. මට මේ බුද්ධ රාජ්‍ය ලැබෙනවා නම් මේ කෙස්සටි කවදාවත් බිම වැටෙන්නේ බිම වැටෙන්නේ නැහැ කියලා. ඒ කෙස් අහසේ ඉහළට ඉහළට ඇදිලා යනකොට සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ යොදුනක් උස රත්තරන් කරඬුවක් අරගෙන දෙව්ලොවින් නික්මුණා කියලා සඳහන් කරනවා. යොදුනක් කියලා කියන්නේ 70ම 10කට වඩා උසයි. ඝන රත්තරන් කරඬුව. එක කෙස් ගහක්වත් හිලඟ යන්න දෙන්නේ නැතුව සියලුම කෙස් මේ කරඬුව ඇතුළට 70ක්ම 10ක් විතර උසයි නම් මේ කරඬුව 70ක්ම 3ක් 4ක් විතරවත් කරඬුවේ කට පළල තියෙන්නේ නැතිනේ. තව කෙස් කස් වලට කොහෙවත් ඈත උලංග යන්නේ ඉඩ ඉඩ නැහැ උන්වහන්සේ මේ කරඬුව ඇතුළට සියලුම කේශ ධාතුන් ටික එකතු කරගෙන වහගෙන ගෙනහිල්ලා අදත් තවතිසාවේ තැන්පත් කරගෙන වන්දනාමාන කරනවා සිළු මිනිසෑය හැටියට. ඊළඟට ගටිකාර බ්‍රහ්මරාජයා කාශ්‍යප බුද්ධ ශාසනයේ තමන්ගේ කල්යාණ මිත්‍රයා අනාගාමී වෙලා හිටියේ. ගටිකාර නම් වළංකරුවා කුඹල්කරුවා. දැන් බඹලෝ ඉන්නේ. උන්වහන්සේ තමයි අෂ්ට පරිස්කාරය අරගෙන ඉන්නේ. මේ කුමක්ද කියලා විමසහම ශ්‍රමණ පරිස්කාරයයි. මේ පැලඳගෙන ශ්‍රමණේක වෙන්නේ. ඒ පිළිකර බාර අරගෙන ඒ චීවර සංගලෙන් උන්වහන්සේ සැරසුණා. ශ්‍රමණෙක් වුණා. එතකොට ගිහිවත් ඇඳගෙන හිටපු ගිහිවත් සංගල ගලවලා එයද අහසට විසිකලා ලෞතුරා බුද්ධ රාජ්‍ය මට ලැබෙනවා නම් මේ ගිහි සලු සංගල කවදාවත් අයබිම වැටෙන්නේ නැහැ කියලා අදිෂ්ඨාන කළා. මේ සලු සංගල අහසට ඇදිලා යනකොට ඉහළට යනකොට සඳහන් කරනවා මහා බ්‍රහ්මයා බඹලුවින් නික්මුණා කියලා. යොදුන් තුනක් උස කරඬුවක් අරගෙන නික්මිච්ච බවයි සඳහන් කරන්නේ. කියන්නේ සතපුම් 30කට වඩා උසයි මේක නතරතරම් කරඬුව. මේ කරඬුව ඇතුලේ තමයි සලු සංගල තැන්පත් කරගෙන අදක් බඹලෝ තියලා සලු මිනිසෑය කියලා වන්දනා කරන්නේ. බෝසතාණන් වහන්සේ අනුපියාඹ වනයේට පිටත් වුණා. දවස් කීපයක් හතකට දවස් හතකට ආසන්න කාලයක් අනුපිය අඹ වනාන්තරයේ උන්වහන්සේලා උන්වහන්සේ විවේකීව කල්ගත කළා. ඉන් පස්සේ තමයි 7 වෙනි දවසේ රජගහ නුවරට පින්නපාති වෙදී. රජගහ නුවරට පිනිසුඟා වැඩියහම බොහෝම ලස්සන තවුසෙක්. මේ මිනිස්සු මෙච්චර ලස්සන තරුණ මිනිස් රූපයක් කවදාවත් දැකලා නැහැ. දිලිසෙනව රැස් විහිදෙනව දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් යුක්තයි. පුරුෂ ලක්ෂණ 32කින්ම යුක්ත පුද්ගලයෙක් කවදාවත්ම දැකලා තිබෙන්නේ නැති නිසා මේ ඇයට මහා පුදුමයි. ඒ නිසා සියලු දෙනාම දන් දෙනවට වඩා ලස්සන බලවල පිටිපස්සෙන් එනවා. ඒ නිසායි කල්පනා කළේ මේ දෙවියෙක්ද, මේ ගාන්ධර්වයෙක්ද, මේ බ්‍රහ්මරාජයෙක්ද, මේ යක්ෂයෙක්ද මේ විදිහට සැක මුසුව කල්පනා කර කර බිම්බිසාර රාජමාලිගාවටත් ඒ පණිවිඩය යවලා තිබුණා අරුම පුදුම තවුසෙක් අද රජගහනුවර සැරිසරනවා කියලා. බිම්බිසාර රජුත් පිටත් වෙලා ආවා. රජුරු ඇවිල්ලා පිරිසගෙන් අහුව කොයි කියලා. ස්වාමීනි මෙන්න මේ පැත්තට ගියා. රජුරු තමන්ගේ පිරිසත් එක්ක ඒ පැත්තට ගියා. සඳහන් කරනවා බෝසතාණන් වහන්සේ පණ්ඩව ගිරි කියන පර්වතයේ පාමුල වාඩි වෙලා සිඟාගත්ත දානි ටික වළඳනවා කියලා. මාලිගාවෙන් පිට වෙලාවට පස්සේ පළවෙනි වතාවට ආහාර ගන්න සූදානම් වෙන වෙලාව. මෙතෙක් වළඳලා තිබුණු සුද්ධෝදන මාලිගාවේ සුවඳ ඇල්හාල් බත් වලින් යුක්ත ප්‍රණීත ආහාරයක් අද තියෙන කලවම් වෙච්ච මිශ්‍ර වෙච්ච ආහාරයක් පිළිකුලක් ඇති වුණා. නමුත් නැවත හිත හදාගත්තා අදින් පස්සේ වළඳන්නෙම මෙවන් ආහාරය. පිළිකුල යටපත් කරලා උන්වහන්සේ ආහාර වැළඳුවා. ආහාර වළඳනකම් බිම්බිසාර රජුරෝ නිශ්ශබ්දව සිටියා. වළඳලා ඉවර වුණාට පස්සේ බිම්බිසාර රජුරෝ ළඟට ගිහිල්ලා කතා කරලා සුද්ධෝදන රජුරුවන්ගේ එකම පුතා කියලා දැනගත්තට පස්සේ රාජ්‍යයෙන් භාගයක් ඒ පුතාට පැවරුවා. එහෙම නැත්නම් රාජ්‍යයෙන් භාගයක් ගන්න යුද්ධ කරන්න වෙනවා. නිකම්ම નિરાයාසයෙන්ම සිද්ධාර්ථ කියන නමට මේ විශාල රාජ්‍යයෙන් භාගයක් පැවරුවා. ප්‍රතික්ෂේප කළා මහරජය මීට වඩා දැවැන්ත රාජ්‍යයක් අතහැරලා එදා මාලිගාවෙන් පිට වෙච්ච දවස් ඉඳලා දින 7ක් වගේ කාලයකින් ලැබෙන්න තිබිච්ච චක්‍රවර්ති රාජ්‍ය දාත හැරලා දාලා මම පිට වෙලා ආවේ බුද්ධ රාජ්‍ය හොයාගෙන යන්න. මට මේ රාජ්‍යවල වැඩක් නැහැ. ආන් ඒ වෙලාවේ තමයි රජුරු ආරාධනාවක් කළේ කුමරුනි ඔබ හොයන බුද්ධ රාජ්‍ය ඔබට ලැබුණ දවසේ ඉස් ඉස්සරලාම මගේ රාජ්‍යයට වඩින්න කියලා මං ආරාධනා කරනවා කියලා රජුරු ප්‍රථම වතාවට බුදු වෙන්නත් කලින් බෝසතාණන් වහන්සේට ඒ ආරාධනාව ආරාධනාව කළා. රජුරවන්ට ප්‍රතිඥාවක් දුන්නා. බුදු වෙනාට පස්සේ ඉස්සරලාම රජගහනුවරට වඩින්න. එහෙම ප්‍රතිඥාවක් දීලා උන්වහන්සේ වැඩම කරන්නට යෙදුනා. එහෙනම් සිංහ රජු ගුහාවෙන් නික්මෙනවා කියන කාරණාව මෙතෙන් තැනකන් භාග්‍යතුන් වහන්සේ සාකච්ඡා කරලා තියෙනවා. ඊළඟ කාරණාව පිළිබඳව මේ සිංහ රජු ගුහාවෙන් එළියට ඇවිල්ලා ඇඟමැලි කඩනවා. එහෙනම් සිංහ රජු ඇඟමැලි කඩන ක්‍රියාවට සමානයි බෝසතාණන් වහන්සේගේ කොතෙන්ට කොයි විදිහට සම්බන්ධ වෙන කාරණාවද කියලා සාකච්ඡා කරනවා. බිම්බිසාර රජුරන්ට ප්‍රතිඥා දීලා ආලාර කාලාම, උද්දකා රාමපුත්ත, භාර්ගව ආදී තවුසන් ළඟට උන්වහන්සේ ගියා. ඒ තවුසන් ළඟ තිබිච්ච දේවල් නැත්නම් තවුසන් ප්‍රගුණ කරලා තිබිච්ච භාවනා ක්‍රම වලින් තමන් වහන්සේ හොයන සම්මා සම්බුද්ධත්වයේ හොයාගන්න බැරි බව උන්වහන්සේ මනාව දැනගත්තා. ඒ නිසා සියලු දෙනාගෙම මිදිලා උන්වහන්සේ තනියම ධ්‍යාන භාවනා වඩන්න පටන් ගත්තා. ඒ කාලේ ඉන්දියාවේ බොහෝම ජනප්‍රියයි මේ ශරීරයට දැඩි දුක් දෙන ක්‍රමය. උන්වහන්සේත් ඒ ක්‍රමයම අනුගමනය කෙරුවා. අවුරුදු 6ක් අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියාව කළා. 6 අවුරුද්දක් දුෂ්කර ක්‍රියාව කරලත් අප්‍රමාණ දුක් වේදනාවන්ට උන්වහන්සේ මුහුණ දීලා තමන් බලාපොරොත්තු වෙච්ච දේ ඒ මුදුන්පත් නොවන බව උන්වහන්සේ 6 අවුරුද්දකට පස්සේ අවබෝධ කළා. එහෙමනම් නැවත මධ්‍යම ප්‍රතිපදාවට යා යුතුයි. බෝසතාණන් වහන්සේ නැවත පිණ්ඩපාති වෙදියා. දන් වැළඳුවා. උපස්ථානයේ හිටපු අය උන්වහන්සේ අතහැරලා අතහැරලා යන්න ගියා. නමුත් එදා ශරීරයේ තිබුණ හැටි ශරීරත් මහරහතන් වහන්සේට පැහැදිලි කරනවා පස්සේ සූත්‍ර දේශනාවල් වල සාරිපුත්ත බඩපොත්ත අත ගන්නකොට කොඳු යට අතුව තමයි කොඳු යට පෙළිය තමයි යහුනේ. කොන්ද අත ගන්නකොට බඩපොත්ත යහුනේ. අතපය හිස පිරිමදිනකොට මේ කෙස්ගස් මැරිලා ඒවා ගැලවිලා හුල ගියනවා. එහෙම ජීවිතයක් මට තිබුණේ. නමුත් උන්වහන්සේ ආහාර වළඳමින් වළඳමින් නැවත කය යථාර්ථයට පත් කරගන්න විට යට ගිහිල්ලා තිබිච්ච දෙවිස් මහා පුරුෂ ලක්ෂණ ආයෙත් මතුවෙන්න පටන් ගත්තා. ශරීරේ ශක්තිමත් වෙන්න පටන් ගත්තා. රැස් විහිදෙන්න පටන් ගත්තා. දිලිසෙන්න පටන් ගත්තේ ශරීරයේ පෙර වගේම නැවත. බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරපු ප්‍රදේශයේ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ඉක්මවමින් උන්වහන්සේ ටිකෙන් ටික දැන් ගයාවේ බෝධි පොලේ හොයාගෙනයි මේ වඩින්නේ. මේ කාලේ රාත්‍රියේ හීන පහක් දැකලා තිබුණා. මේ හීන වලින් මනාව තහවුරු කරලා තියෙන තමන් වහන්සේ ඒකාන්ත වශයෙන්ම සම්මා සම්බුද්ධත්වයේ ලබනවා කියලා. මේ වඩින ගමන අතරතුර උන්වහන්සේ මේ සේනානී කියන නියංගමේ තිබිච්ච නුගරුකක් මුල නතර වුණා. රාත්‍රී කාලයේ නුගරුක උගාව වාග්යතුන් වහන්සේ රාත්‍රියේ වැඩ සිටියා. සේනානී නියම්ගමේ ප්‍රධානියාගේ දුව සුජාතා. සුජාතා සිට දියණිය මේ සේනානී නියම්ගමේ ප්‍රධානියාගේ දුවයි. ඇය මේ නුගගහට බාරයක් වෙලා තිබුණා. Tamanට පිරිමි දරුවෙක් ඉන්නලා. ඒ කාරණාව සම්පූර්ණ වුණා ඇයට. එසේ හෝ ඇයට පිරිමි දරුවෙක් ලැබුණා. මේ නුගරුකේ ඉන්න රුක්ෂ දේවතාවාට ඒ කිරියාහාර දානයක් පිළියෙල කරලා තිබුණා. Tamanගේ බාරේ ඔප්පු කරන්න. ඒ සඳහා ඇය වෙනම සූදානම් වෙමින් හිටියේ. ඒක විශේෂ සූදානමක්. කිරියන දෙනු 1000ක් අරගෙන ඒ 1000ටම කැම දුන්නා කියලා සඳහන් කරන්නේ වැල්මී වනාන්තරයක. වැල්මීත් මිශ්‍රව තමයි ආහාර ගන්න. කාලයක් යනකොට මේ 12කට බෙදලා 500ක් ගඟෙන් වතුර දීලා වැල්මී වනේ ආහාර ගන්නවා. 500ක් වැල්මී වනේ ආහාර අරගන්නවා. ගඟෙන් වතුර බොන්නේ නැහැ. අර ගඟෙන් වතුර බොන 500 දෙනාගෙන් දවාගත්ත කිරි තමයි මේ 500ට දෙන්නේ. තව කාලයක් යනකොට අර කිරි බොන 500 දෙකට බෙදුවා. එහෙම දෙකට බෙදලා මේ 250න් කිරි දවලා මේ 250ට පොවනවා. ඒ 250ක් දෙකට බෙදලා එහෙම එහෙම බෙදලා බෙදලා බෙදලා කිරිබත හදන කාලේ වෙනකොට 14 දිනකට 14 දිනක් බවට පත් වෙලා ඒ 14 දෙනා දෙකට බෙදලා එක 7 දිනකකින් කිරි දවලා අනිත් 7 දිනාට පොවලා ඒ 7 දිනාගෙන් කිරි දවලා තමයි මේ කිරිබතට කිරි ගත්තා කියලා සඳහන් කරන්නේ. ඊළඟට සඳහන් කරනවා ඇය හාල් ආදී අවශ්‍ය සියලුම දේවල් පිළියෙල කළා. කිරිබත සකස් කරන්නයි සූදානම අදහවස. මේ කිරිබත සකස් කරන්න බත ලිපේ තිබ්බා. සඳහන් කරනවා ලිපේ තියපු තැන ඉඳලා මේ ලිපේ ගිනි දැල්වන්නේ ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ කියලා. සුජාතා සිට දේනියක් වියන් ගඳලා තියෙන්න ඇති. ඒ වියනට යටින් හෝ උඩින් මහා බ්‍රහ්මයා කිරිබත බාලා ඉවර වෙන ඉයලා බානකම් චත්‍රය අල්ලගෙන හිටිය කියලා සඳහන් වෙනවා. නමුත් මේ දෙන්නා මුළුතැන්ගේ ඇතුලේ ඉන්න බව සුජාතාවට පේන්නේ සුජාතාවට පේන්නේ නැහැ. සඳහන් කරනවා කිරිබත මේකේ කිරි පැහෙන්න පටන් ගත්තේ දක්ෂිනාවර්තව කැරකෙමින් කියලා. දකුණට කැරකි කැරකි කැරකි කැරකි කිරි පැහෙනවා. නමුත් ඒක කිරි බිඳුවක්වත් එළියට විශ් වෙන්නේ නැහැ. එළි වෙන ජාම් වෙනකොට මේ ප්‍රදේශයේම සුවඳ හැමමින් කිරිබත ඉදෙනවා. ආන් ඒ කිරිබත බාගෙන රුක්ෂ දේවතාවා ගහමුලටම වැඩලා කියලා සේවිකාව ඇවිල්ලා කියනවා. ලක්ෂයක් වටිනා තලියක මේ කිරිබත් අතුරගෙන තවත් ලක්ෂයක් වටිනා රන් තලියකින් මේ කිරිබත වහගෙන හිස මත තියාගෙන ගිහිල්ලා උන්වහන්සේට පිළිගන්වලා ප්‍රාර්ථනාවක් කරනවා. ස්වාමීනි මගේ ප්‍රාර්ථනාව එසේම ඉෂ්ට වුණා. ඔබ වහන්සේගේ යම් ප්‍රාර්ථනාවක් වෙත්නම් ඒ ප්‍රාර්ථනාවද ඒ ආකාරයෙන්ම මුදුන්පත් වේවා කියලා ඇය ප්‍රාර්ථනා කළා. බෝසතාණන් වහන්සේ ඒ කිරියාහාරයත් අරගෙන නේරංජනා නදී තෙර ගාවට වැඩම කළා. කිරියාහාරයේ ගම් ඉවුරි තියලා බෝසතාණන් වහන්සේ නේරංජනා නදී තෙරෙන් උන්වහන්සේ නාගත්තා. නදී තෙරෙන් නාලා තමන් වහන්සේට පිළිගන්නවපු කිරිබත පිඩු 49කට පිඩු කළා. පිඩු කරලා පිඩු 49ම 49ම වැළඳුවා. එතකොට සඳහන් කරනවා මේ එක කිරිපිඩුවක් තල් ගෙඩියක් වගේ ලොකුයි කියලා. තල් ගෙඩියක් වගේ ලොකු වෙච්චාම ආල්කාල් දෙකකවත් කිරිබත් ඕනේ ඒ වගේ පිඩුවක් හදන්න. එහෙමනම් උන්වහන්සේ මේ එක පිඩුවක්වත් එක පිඩුවක භාගයක්වත් ඉවත් කරපු බවක් කොතනවත් සඳහන් සඳහන් නැහැ පිටු 49ම වළඳලායි තියෙන්නේ. ඒ කියන්නේ එහෙමනම් ආල්සියරු 20ක 25කවත් කිරිබතක්. නමුත් කෙනෙකුට සැකයක් එන්න පුළුවන් එච්චර ආහාර ගන්න පුළුවන්ද එක පුද්ගලයෙකුට කියලා. නමුත් අපි මතක තියාගත යුතුයි බෝසතාණන් වහන්සේ මොනතරම් ශක්තිමත්ද. මධ්‍යම පුරුෂයෝ කෝටි 10000ක ශක්තියයි උන්වහන්සේගේ ශරීර ශක්තිය. ඒ තරම් ශක්තිමත් කෙනෙක්. අනිත් එක තමයි සුජාතා සිටි දෝනුවේ පූජා කරපු මේ දාණය මේ වාගේ දානයක් පූජා කරන්නේ මේ ලෝකේ එදා මෙදා තුර කිසිම කෙනෙකුට භාග්‍යවන්තකමක් භාග්‍යවන්තකමක් නැහැ. ඇය දුන්න දාණය දෙන්න පුළුවන් උනේ ඇයට පමණමයි. මොකද ඇයට පමණක් දෙන්න පුළුවන් වෙච්ච තිබිච්ච විශේෂත්වය. ඇය කිරිබත් පූජා කළේ බෝසතාණන් වහන්සේට. ඒ කියන්නේ බුද්ධත්වයට කලින් බෝධිසත්වයන් වහන්සේ ආහාර ගන්න අන්තිම දවසේදා බෝසතාණන් වහන්සේට දන් දුන්නා. පිටු 49කට පිටු කරලා වැළඳුවේ බුද්ධත්වයෙන් පස්සේ සත් සතිය වෙනවා. ඒ සත් සතිය තුළ භාග්‍යතුන් වහන්සේ පිණ්ඩපාති වඩින්නේ, පිණිසිකා වඩින්නේ නැහැ. ආහාර වළඳන්නේ නැහැ. එහෙමනම් අලුත්ම බුදුරජාණන් වහන්සේ දැන් බෝසතාණන් වහන්සේ අද දවල්ට දැන් වැළඳුවා. හෙට එළිවෙනකොට උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයේ ලබනවා. එතකොට දින 49ක්ම භාග්‍යතුන් වහන්සේ යැපෙන්නේ පවතින්නේ මේ ගත්ත කිරිපිඩු 49ත් එක්ක. එහෙනම් බෝසතාණන් වහන්සේටත් අලුත්ම බුදුරජාණන් වහන්සේටත් දන් දෙන්න සුජාතාව කරලා තිබිච්ච පින මේ ලෝකේ වෙන කවුරුවත් කරලා වෙන කවුරුවත් කරලා නැහැ. ඒකයි ඒ දානේ තරම්ම ඒ තරම්ම වටින්නේ. කිරියාහාරයේ වළඳලා රන් තලිය සඳහන් කරනවා ඒ තලිය Taman වහන්සේට බරයි. ඒ කියන්නේ ඔසවාගෙන යන්න තියෙන බර නෙවෙයි. මේවා පරිස්සම් කරන්න රකින්න උන්වහන්සේ සූදානම් නැහැ. ඒ නිසා අදිෂ්ඨාන කළා මේ තලිය මම ගඟට දානවා. ලෞතර බුද්ධ රාජ්‍ය මට ලැබෙනවා නම් මේ තලිය මේ පහළට ගලන ගඟේ උඩුගම් බලා යා යුතුයි. ඒක වෙන්නේ නැති වැඩක්. පහළට ගලන ජල කඳේ අලියක් උඩුගම් බලා යන්නෙම නැහැ. එහෙනම් සිද්ධ නොවන දෙයක් තමයි අදිෂ්ඨාන කරන්නේ. මට බුදු බව ලැබෙනවා නම් මේ වෙනකොට බෝසතාණන් වහන්සේ දන්නවා ඒකාන්ත වශයෙන්ම බුද්ධත්වයේ ලැබෙනවා කියලා. නමුත් නැවත අදිෂ්ඨානයක් කරලා පරීක්ෂණයක් කරලා බලනවා. මේ තලිය උඩුගම් බලා යා යුතුයි කියලා තමයි ගඟට දාන්නේ. නේරංජනා නදියේ ජලය ඊටම වේගෙන් පල්ලෙහාට ගලනවා. සඳහන් කරනවා මේ මහා ජල කඳ මත මේ තලිය හෙමින් හෙමින් උඩුගම් බලා යන්න ගමන් ආරම්භ කළා කියලා. බෝසතාණන් වහන්සේට නොපෙන්නකම් තලිය උඩුගම් බලා ගිහිල්ලා ඒ තලිය නාග ලෝකෙට තමයි වැටුණා කියලා සඳහන් කරන්නේ. එතකොට මහා කාල කියන නාගරාජයා තමන්ගේ පිරිස ආමන්ත්‍රණය කරලා සඳහන් කරනවා මේ තලි හතරක් දැන් තලි තුනක් වැටිලා තිබ්බේ මේ ඒ තලි තුන උඩට වැටිච්ච හතරවෙනි තලියයි. ඒතකොට මේ රත්තරන් තලියකට ගැටෙනකොට හඬක් ඇහෙනවා. ඒක උඩ යටිනකොට සද්ද ඇහෙනවනේ. මහා කාල නාගරාජයා තමන්ගේ පිරිසට ආමන්ත්‍රණය කරලා කියනවා පළමුදත් කෙනෙක් බුදු වුණා. පෙරේදත් කෙනෙක් බුදු වුණා. ඊයේත් කෙනෙක් බුදු වුණා. අදත් කෙනෙක් බුදු වෙනවා. මේක බුදු පෙරහැරක්. යන් ඒක බලන්න කියලා තමයි 500ක් නාගයෝ එක පිටත් වුණේ. ඒ කාරණාවෙන් අපිට මොකද්ද කියවෙන්නේ? බුද්ධාන්තරයක් නාග ලෝකෙට එක දවසයි. ඒක කියන්නේ පළමුදත් කෙනෙක් බුදු වුණා, ඊ පෙරේදත් කෙනෙක් බුදු වුණා, ඊයේත් කෙනෙක් බුදු වුණා, අදත් කෙනෙක් බුදු වෙනවා. ඉතින් මේ බුද්ධාන්තර හතරක් නාග ලෝකෙට දවස් හතරක්. ඒ නිසා නේරංජනා නදී තෙරට මේ නාග පිරිස ඇවිල්ලා මතු වෙනවා. බෝසතාණන් වහන්සේ ගඟෙන් එතරට ගිහිල්ලා සොට්ටිය කියන බමුණ උන්වහන්සේට පිළිගන්නවා කුසතන මිටි 8ක්. ඒ 8ක් අරගෙන බෝධි මූලයට වඩිනවා. සිංහයා ඇඟමැලි කඩන ක්‍රියාව. බෝසතාණන් වහන්සේ මේ කිරිපිඩු යැලඳීමේ කාලය එතෙන්ට එනකන් සිහිපත් කරලා නැවත ශරීරය මේ සිංහයා ඇඟමැලි කඩලා ඇඟ හොලවනවා. ඇඟමැලි කඩලා ඉවර වෙලා කෙලින් වෙලා ඇඟ ගසා දානවා. හරියට නිකන් දූවිලි තිබිලා දූවිලි අයින් කරනවා වගේ. අපි දකිනවා සමහරට පූසා සුනකයා මේ වැඩේ කරන ඇඟමැලි කඩලා ඒගොල්ලෝ නැවත කෙලින් වෙලා ඇඟ හොලවනවා. දැන් සිංහයා ඇඟමැලි කඩන ක්‍රියාවට සමානයි බෝසතාණන් වහන්සේ බෝධි මූලයේ දක්වා පිටත් වෙන්න ආසන්න වෙන කිරිපිඬු වළඳා අවසන් කරන කාලය. ඊළඟට තියෙන සිංහයා ඇඟ ගසා දැමීමේ ක්‍රියාවට සමානයි බෝසතාණන් වහන්සේගේ කුමන කාරණාවද කියන කාරණාව සාකච්ඡා කරන්නේ. එහෙමනම් නේරංජනා නදියෙන් එතර වෙලා සොත්තිය බමුණා දුන්න කුසතන මිටියටත් අරගෙන බෝධි මූලයට වඩින්න සූදානම් වෙනකොට නැවත නේරංජනා ගඟේ වැලිතලාවේ ඉඳලා ගයාවේ බෝධි මණ්ඩලයේ දක්වාම පෙරසේම මාර්ගයේ පිළියෙල කරලායි තියෙන්නේ. සුදු වැලි අතුරලා, තොරන් බැඳලා, මුංකලස් තියලා, මල් පාවඩ ඉලලා, සුවඳ පැන් ඉහලා, පහන් දැල්වලා, පොඩි වැල් ඇදලා, මල් වැල් ඇදලා මේ තනි කරම දිව්‍ය පුරයක් වගේ දිව්‍ය මාර්ගයක් වගේ මේක සරසලා තියෙන බෝධි මණ්ඩලය මණ්ඩලයේ දක්වා. මේ සියලු දේවල් කරලා තියෙන දෙවිවරු. වෙන කවුරුවත් නෑ මෙතන. එහෙනම් තනමිටි යටත් අරගෙන බෝසතාණන් වහන්සේ දෙවියන් විසින් සැකසූ මාර්ගයෙන් බෝධින් වහන්සේ ළඟට ගිහිල්ලා බෝධි මණ්ඩලයේ ප්‍රදක්ෂිනා කළා. මේ වෙලාවේ තමයි මාරයා එළඹෙන්නේ. උන්වහන්සේට බාධා කිරීම සඳහා. දෙවිවරු බ්‍රහ්මෝ මෙතෙන්ට රැස් වෙලා හිටිය පිරිලා. නමුත් වසවර්ති මාරයා විශාල මාර සේනාවක් අරගෙන බෝසතාණන් වහන්සේ ළඟට එනකොට සියලු දෙවිවරු දිව්‍ය ලෝක දක්වාම ගියා කියලා සඳහන් කරනවා. සියලු බ්‍රහ්මයෝ බඹලව දක්වාම ගියා කියලා සඳහන් කරනවා. සියලු නාග පිරිස් නාග භවනටම ගියා කියලා සඳහන් කරන්නේ. මහා කාල නාගරාජයා තමන්ගේ පිරිසටත් නොකිය නාග භවනටම ගිහිල්ලා තමන්ගේ කට තමන්ගේ අතින් වහගෙන බිම දිගා වුණා කියලා සඳහන් කරනවා මාරයට බයි. ජයතුරා සංකේ පිඹින්න හිටපු සක් දෙවිඳු සංකේ පසකදා දෙව්ලොවටම ගිහිල්ලා බ්‍රහ්ම රාජවරු සියලු දෙනා බඹලොවටම ගිහිල්ලා. බෝසතාණන් වහන්සේ විතරක් බෝධි මූලයේ තනියම 10000ක් සක්වලවල් වලින් කැමිනිච්ච විශාල මාර පිරිසක් බෝසතාණන් වහන්සේ වට කරගෙන අතිශයින්ම රෞද්‍රයි අතිශයින්ම භයානකයි යදුන් 150ක් විතර දිගයි කියලා සඳහන් කරනවා මාරයාගේ ගිරිමේ කළ හස්තිය. පොසුතානන් වහන්සේට කරදර කරන්නයි ඒ කාලේ. ඉතින් වරුසා 9ක් වසනවා. ආයුධ වරුසා, වැලි වරුසා, අලු වරුසා, මඩ වර්ෂා මේ වර්ෂා නමයක් වැස්සෙව්වා. නමුත් ඒ එකකින්වත් බෝසතාණන් වහන්සේට කරදර කරන්න බැරි වුණා. උන්වහන්සේ හරියට කපුටන් මැද ඉන්න හංසෙක්, නැත්නම් කපුටන් මැද ඉන්න ගුරුළු රාජෙක් වගේ නිර්පද්‍රිතව වැඩ ඉන්නවා. මාර්යා පෙරදුනා. පරාජයටපත් වෙච්ච මාර්යා යන්න ගියා. බෝසතාණන් වහන්සේ මෛත්‍රී කර්මස්ථානය තමයි ලෞතුරා බුදුජානන් වහන්සේලා ඉස්සරලාම වඩන්න පටන් ගන්නේ. පසේ බුද්ධත්වයේ ලැබෙන උත්මයන් වහන්සේලා ආනාපාන සතියෙම පටන් ගන්නවා. ලෞතර බුදුබව ලැබුණු උත්මයන් වහන්සේලා මෛත්‍රී කර්මස්ථානයෙන් තමයි පටන් ගන්නෙ. මෛත්‍රී කර්මස්ථානයෙන් ආනාපාන සතියෙන් යමක කියන ඥානය ලබාගෙන පටිච්ච සමුප්පාදයේ නිමිති මේ සාගරය යමක ඥානයෙන් කලම්බනවා වගේ ඉහළ ඉඳලා පහළටත් පහළ ඉඳලා ඉහළටත් මේ පටිච්ච සමුප්පාදයේ මෙනෙහි කරනකොට උන්වහන්සේට ਸਰවඥතා ඥානය ਸਰවඥතා ඥානය හම්බ වෙනවා. මේ ਸਰවඥතා ඥානය ලැබුණ කියලා කියන්නේ ලෞතර සම්මා සම්බෝධිය ප්‍රතිවේද කළා කියලා කියන්නේ සියලුම කෙලෙස් සදහටම සමූල ඝාතනය කළා. එහෙනම් සිංහ රජු ඇඟමැලි කඩලා ඊට පස්සේ ඇඟ හෙලෙව්වේ ඇඟේ තියෙන දූවිලි ගසා දානවා වගේ. එහෙනම් සිංහ රජු ඇඟ ගසා දාන ක්‍රියාවට සමානයි බෝසතාණන් වහන්සේ ਸਰවඥතා ඥානෙ මුදුන්පත් කර ගැනීම සකල කෙලෙස් දුරුවිලි උන්වහන්සේ ඉවත් කරලා දාන ක්‍රියාවට භාග්‍යතුන් වහන්සේ සමාන කරනවා. එනම් ධර්ම දේශනාවට තියෙන කාලය නිමා වෙලා නිසා අපි මේ දේශනාව මෙතකින් නිමා කරමු. සීහ සූත්‍රයෙන් තවත් ටික දේශනාවක් ඉදිරියට සිදු කරන්න ඉඩ තිබමි. අපි සියලු දෙනාම රැස් කරගත්ත මේ සියලුම කුසලානිසංසයන්ගේ බලයෙන් බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘ සහ සභාපති අතිගරු දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේට ඉක්මන් සුවය නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ උදාපත් වේවා කියලා අපි ආශිර්වාද කරමු.